අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න උනි අපි මෑණින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ අද දවසට භාවනා අධ්‍යක්ීම් සම්බන්ධ වාර්තා 10කුත් ධර්ම කරුණු සම්බන්ධ වார்த்தාවකුත් එක්ක සියලුම වார்த்தා 11ක් ලැබිලා තියෙනවා. ඒ ලැබිලා තියෙන ඔක්කොම වார்த்தා සභාවට ඉදිරිපත් කිරීම සඳහා මට ඔබ වහන්සේගෙන් අවසරයි. හොඳයි. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි. සක්මන් භාවනාව යටිපතුලේ ස්පර්ශයන්ට සතිය යොමුකොට සක්මන් භාවනාව වඩමි. විටක පාදයේ අගින් පටන්ගෙන ඇඟිලි දක්වාත් විටක පතුලේ මුල සිට අග දක්වාත් විවිධාකාර ලෙස පැතිරී යන සංවේදනා අද්දුටිමි. සුමුදු ගොරෝසු ලෙසත් තද හෝ සියුම් ඇනීම් ස්වභාව සංවේදනා ඇති සහ නොමැති ඊතා කුඩා ප්‍රදේශ නිරීක්ෂණය කළෙමි. විටක ශබ්ද, සිතුවිලි, වර්ණ රූප සමග මිශ්‍රව සමාන අත්දැකීම් ලත්ෙමි. විටක ශබ්ද, සිතුවිලි, වර්ණ රූප ප්‍රබලව සහ පාද ස්පර්ශය දුබලවද පාද ස්පර්ශ ප්‍රබලව සහ අනෙකුත් සංවේදනා දුබලව නිරන්තර වෙනස් වන ප්‍රවාහයක් අද්දුටිමි. එක්වරම මේ සියල්ල සංවේදනා ප්‍රවාහයක් බව දුටිමි. එම මොහොතේ පවතින සෑම සංවේදනයක්ම වහා ඊළඟට ෂණිකව ඇතිවන සංවේදනය නිසා නැති වී යන අයුරු දුටිමි. එමෙන්ම මෙම සංවේදනා මනාව සම්මිශ්‍රිතව සහ ඊතා වේගවත්ව බහුකාර්ය හැඟීමක් ලබා දෙන සැටි පුදුමය දනවන සුළු විය. කෙසේ වෙතත් ඉතිරිවන කිසිදු සංවේදනයක් නොමැති බව පසක් විය. ඇතිවන සංවේදනා ප්‍රවාහයේද ඉවරයක් නොමැත. මූල කර්මස්ථානයේද අඩු වැඩි වශයෙන් සංවේදනා ප්‍රවාහය තුල නොනවත්වා අද්දුටිමි. මෙම වහා වහා සතියෙන් බැහැරවන සංවේදනා ප්‍රවාහය සිනහාවක් මෙන්ම සැහැල්ලුවක්ද ඇති කලේය. පරයංක භාවනාව ඉහත අවබෝධය තුලම පරයංකයට වාඩි උනිමි. ෂණිකව සිත හුස්මේ ස්පර්ශයක නතර නොවි හිස් සැහැල්ලු ස්වභාවයක නැවතුනි. විටින් විට සතියට හස වුණු නොයෙකුත් සංවේදනා එම හිස් ස්වභාවයට කිඳා බසින්නාක් මෙන් හැඟීමක් ඇතිවිය. මෙම නැතිවීම ප්‍රවාහය සතියෙන් නිරීක්ෂණය ප්‍රියජනක අත්දැකීමක් ඇති කලේය. සැහැල්ලු ස්වභාවයක් අත්විඳෙමි. මා වශයෙන් ගත හැකි සිතක් නම් නොමැති බව අද්දුටිමි. එහෙත් මෙම අවබෝධය වරහණක් ඇතුලේ එනම් වහා වහා නැති වී යන සංවේදනා ප්‍රවාහයක් සිත බව සතියෙන් නොදකින විට වැඩි වශයෙන් ඇලීම් ගැටීම් ස්වභාවයන්ට නතු විය හැකි බවට හැඟීමක් ඇතිවිය. එදිනෙදා කටයුතුද මෙම අවධානයට අනුග්‍රහක විය. විනාශ වී යන හැඟීම් දැකීම සැහැල්ලුවක් ඇති කරයි. යම් උපදේශක් ඇතනම් පහදා දෙනසේක්වා. තෙරුවන් සරණයි. මේකේ ඇත්තටම නැති වෙනවා කියන එක තමයි මේකේ මේ රචනය කරපු එකන දැකලා තියෙන්නේ. නමුත් ඒ නැති වෙන කාණ්ඩම ඇති වෙනවා. ඒ නිසා ඒ සැහැල්ලුවක් ඇති වෙන්නේ නැතිවීම දැකිලා කියලා කියනවනම් ඒක තව නිරීක්ෂණය කරලා බලන්න මේ ඇතිවීම නැතිවීම දැකීම තමයි සහැල්ලුවට හේතුව. මොකද මගේ නතුවක් අරස නෙමෙයි සිද්ධ වෙන්නේ. මගේ න්‍යාය පත්‍රෙ නෙමෙයි සිද්ධ වෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් මේක දකින්න නම් මේක මගේ න්‍යාය පත්‍රෙ නෙවෙයි මගේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් එකක් නෙවෙයි කියන ලෑස්තියෙන් ගියොත් තමයි ඔක දකින්න පුළුවන්. මම මේක නටත්තු කරන්න ඕනේ මේකට කැමැති විතරක් දේවල් එන්න ඕනේ මට මේක පාලනය කරන්න ඕනේ පාලනය කරනවා කියලා ගිය ගමන් ඕකට හැප්පිලා නැහිනවා. ඒක දිහා ඒ ලෑස්ති මනසෙන් ගියොත් සමහරු නැතිලා යනවා දකින්නවා. සමහරු ඇතිලා යනවා දකින්නම සම්පූර්ණ චිත්‍රය දකින්නකොට නම් මේ ඇතිවීම නැතිවීම ගොජේ දානවා. එහෙම නැත්නම් ඒකට සම්තතිය කියන වචන තමයි අපේ පොත්පත්වල භාෂාවේ සඳහන් කරලා තියෙන්නේ. සම්තතියක් තියෙන්නේ. ඉතින් ඒ සම්තතිය ගඟක් අයි නිදගෙන ගඟ දිහා බලා ඉන්න මිනිස්සෙක් ඒ ගඟේ මල් පෙති ගියත් අසුචි ගියත් ප්‍රශ්නයක් නැහැ. ගඟ කැළඹෙන්නේ නැහැ බැලුවට. හැබැයි අත දැම්මොත් කැළඹෙනවා. කකුල දැම්මොත් කැළඹෙනවා. අතත් පෙඟෙනවා කකුලත් පෙඟෙනවා. ඉතින් අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ ගලන ගඟත් එක්ක නටන්න ගිහිල්ලා තෙමාගෙන ගාගෙන තෙමා මේ අවුල් කරලා තියෙනවා. දැන් වියල තැනක ඉඳගෙන බොක්කක් උඩ ඉඳගෙන ගලන ගඟ දිහා බලනකොට බලහින්ටපුවාම කිසිම තැවරීමක් වෙන්නේ නැහැ. නමුත් එහෙම බලන්න බෑ අපිට මේ ඉලාස්ටි මනසෙන් නොගියොත්. මේක මම බලන්න ඕනේ අරක පේන්න ඕනේ මේක නොපෙනෙන්න ඕනේ කියන ඒ මනාපමනාප තමයි අපිට මේ දර්ශනයෙන් අපි ඈත් කරන්න ඒ නිසා තවදුරටත් මේක සමීපව බැලුවොත් සම්තතිය මේ ඇති වෙන පැත්ත නැත්නම් නැති වෙන පැත්ත විතරක්ම විශේෂණේ වෙන්නේ ඇතිවීම නැතිවීම දෙකම සමානව සිද්ධ වෙනවා නමුත් නැතිවීමම ප්‍රකට වෙන අවස්ථාවක් ਸਰවචනන්සේ සඳහන් කරනවා හොඳට මේ ඇතිවීම නැතිවීම බලනකොට ඒ බිඳී යෑම පමණක්ම භංග අවස්ථාව විතරක් පේන එකක් ඊට ඉස්සෙල්ලා ඇති වෙනව නැති වෙනව සමසේ පෙනිලා ඊට බය නොවුනොත් තමයි බිඳීම දැකලා ඔය වගේ සතුටක් ඇති වෙන්නේ නැත්නම් බයක් ඇති වෙන්නේ. ඒක නිසා අපි මරණයට නැතිවීමට භංගස්ථානෙට පුදුමාකාර නපුරක් අරියාදුවක් හිතාන ඉන්න නිසා නැති වෙන වෙලාවේ සතුටක් ඇති වෙනවා කියන එක වෙන්න බෑ. නමුත් මේ රචනයක් ඇලියලා තිනවා. මගේ අදහසකුත් මම ඉදිරිපත් කරන්නේ මේ ඇතිවීමයි නැතිවීමයි දෙකම දැකලා ඉදිරියට ගිහිල්ලා එන නැතිවීමේ සතුට බොහොම යාදෙන එකක්. පළ තල තුනා එකක්. ඒ නිසා දෙකම තමතේ දැකගෙන යනවනම් දැකලා තියෙනවනම් හොඳයි. නැත්තම් දැනගෙන යනවනම් වඩා හොඳයි කියන එකයි මගේ අදහස. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව පූර්ව කෘත්‍ය කර මම මෙතන යයි සිතමින් සිටින විට නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුල්වන බව හා පිටවන බව දකිමි. ඒ දෙස සතියෙන් බලා සිටින විට ආස්වාසය සිසිල්ව හා දිගටද ප්‍රස්වාසය උණුසුම් හා කෙටියෙන්ද සිදුවන බව දකිමි. මෙසේ බලා සිටින විට ආස්වාසය හා ප්‍රස්වාසය සියුම් වී සුළු වේලාවක් නොදැනී සිට නැවත දැනෙන්නට පටන් ගනී. නැවත එදෙස බලා සිටින විට වායු ධාරාව ඇතිව නැතිව යන බව දැනේ. තවත් වරක මීමැසි පොදියක් දඟලනසේ දකින්නට ලැබේ. තොරණක විදුලි බුබුලු නිවි නිවි දැල්වි දැල්වි තිබෙන අයුරු දකින්නට ලැබේ. සක්මන পায় ඔසවනවා ගෙන යනවා තබනවා. পায় ඔසවන විට සැහැල්ලු බවක් හා උණුසුම් බවක්ද ගෙන යන විට පාවෙන්නාක් මෙන් සැහැල්ලු බවක්ද තබන විට බරගතියක්ද පොළවට ස්පර්ශ වන විට සීතලක්ද දැනේ. එදිනෙදා කටයුතු හැකිතරම් සතියෙන් කරගෙන යමි. ස්වාමින් වහන්සේට නිරෝගී භාවය හා නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි. මේක තවත් සමීප කරලා බලන්න පුළුවන් සමීප කරන්න කරන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. නැත්තම් උදු වේගයක් ශක්තියක් විතරක් ඉතුරු වෙන මට්ටමට ගියොත් තමයි විපස්සනාවට වැටෙනවා කියලා හිතන්න පුළුවන්න්නේ දැන් ඒකට හැලිය පැහෙන්න පටන් ගන්න තියෙන්නේ. රත් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඕක උතුරලා එන ගොජේ එනකම්ම තව තව සමීපව බලන එක තමයි මේ වෙලාවේ කරණ තියෙන අනුග්‍රහය. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ප්‍රථමයෙන් මූල කර්මස්ථානයේ යෙදීමේදී નિરાයාසයෙන් හටගෙන නැතිවෙන හුස්ම රැල්ල දෙස බලා සිටියෙමි. බාහිර ඇති වායෝ ධාතුවෙන් නාස්පුඩුවේ ප්‍රමාණයට වායෝ ධාතුව ශරීරය තුලටගෙන එය විශාල කාර්යයක් ඊතා කෙටි කාලයකදී සිදු කර නැවත බාහිර ධාතුවට එකතු වන බව නිරීක්ෂණය විය. මා නැවත නාසිකාග්‍රය වෙතම සිහිය පැවැත්වීමට උත්සාහ කළෙමි. ආස්වාසය ප්‍රස්වාසය දෙස බලා සිටියෙමි. හට ගැනීම නැතිවීම දෙස බලා සිටියෙමි. ආස්වාසයේ නැතිවීම ප්‍රස්වාසයේ ඇතිවීම බව වැටහුණි. ප්‍රස්වාසයේ නැතිවීම ආස්වාසයේ හට ගැනීම බව වැටහුණි. එසේ බලා සිටියදී යම් විටක සිත පිට ගියද අරමුණේ සිටීම සිදු කළෙමි. වේදනාවකින් තොරව පැයක් පර්යංකේ සිටීමට හැකිවිය. සක්මනේදී වම දකුණ වශයෙන්ුත් ඔසවනවා, ගෙන යනවා, තබනවා වශයෙන්ුත් සිහිය පැවැත්වූ වෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා යයි දැනගන්නා විට තබනවා කියන සැනින්ම වරහන් ඇතුලේ ඇඟිලි පොළවේ හැපෙන විටම අනෙක් පාදයේ විලුඹ එසවෙන බවද වැටහුණි. සක්මන් මළුවේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා එක දිගට සක්මන් කළද පැයක් පුරාවටම සක්මන් කළද එය එසේ සිදු නොවන බවද වැටහුණි. මන්ද ඔසවන්න සිතන විට পায় එසවුවද, ගෙනියන්න සිතන විට পায় ගෙනිච්චෙමි. තබන්න සිතන විට পায় තැබුවෙමි. මෙම ක්‍රියාවලි තුනම නැතිව සක්මන් කළ නොහැකි බව දැනුනි. එවිට පැයක් පුරා සක්මන් කර නොමැති බවද දැනුනි. එයට හේතුව මට දැනුනේ තබන මොහොත වරහන් ඇතුලේ පියවර කී වාරයක්ද ඒසා ප්‍රමාණයක් වේලාවක් මා නැවතී සිට ඇති බැවිනි. සිත පිට යා නොදී සක්මන් කළ හැකියවද විටක බාහිර අරමුණු වලට පිට යන සිත පිට යන බව එවේලේම වැටහුණි. එදිනෙදා කටයුතුවලදී ඇවිදින විට ඇවිදින බවද සිටගෙන සිටින විට සිටගෙන සිටින බවද දැනගතිමි. දාණය වළඳන විට අනන බව, ගෙනියන බව, මුඛයේ තබන බව, හපන බව, රස දැනෙන බව, ගිලින බව දැනගතිමි. පාත්‍රයේ සෝදන විට සෝදන බවද, පෑන් පහසුවන විට ඒ බව, වැසිකිලි කැසිකිලි කිරීමේදී ඒ බවද දැනගතිමි. සිහියෙන් සිටියෙමි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් අපට කරන්නා වූ උපකාරය වහා වහා නිර්වාණාව බොහෝදය පිණිස හේතු උපනිශ්‍රය වේවා. ඔව් මේකේ තේතර උපදේශ බලාපොරොත්තු වෙන ගතියක් නැහැ. ඉතින් මේ ඇති කරගත්ත මේ ගැම්ම කඩා ගන්න නැතුව දිගට පරියන්කේ සක්මන්ට සක්මන පරියන්කේට එදින්දා වැඩ ඔය දෙකටම කියන විදිහට අනුයාත වෙන විදිහට එකිනෙකට කිනෙට අන්‍යෝන්‍ය වෙන විදිහට ගැම්ම දිකට පවත්වන එක තමයි කරන්න ඕනේ. ආදුනිකයෙක් මි, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයංක භාවනාව ආනාපාන සතිය මම ආනාපාන සති භාවනාවේදී පළමුව ආස්වාසය හා ප්‍රස්වාසය මෙනෙහි කළ අතර හුස්මේ දිග බව හා කෙටි බව දෙස සතියෙන් යුක්තව බලා සිටියෙමි. මෙහිදී ආස්වාසය හා ප්‍රස්වාසය කෙටි වී සියුම් වී ගොස් හුස්ම නොදැනී ගිය අතර හිස් බවක් දැනෙන්නට විය. මෙම හිස් බව දෙස සතියෙන් බලා සිටියේදී හිස් බවෙහි වේගයක් දැනෙන්නට විය. මෙම වේගය ඇති වී නැති වී ගිය ආකාරය දැනගත් අතර මෙසේ භාවනාව අවසන් වනතුරුම එම හිස් බව තුල හටගත් වේගය විටකදී වේගයනුත් විටකදී සෙමින් ඇති වී නැති වී යන ආකාරය දෙස බලා සිටියෙමි. මෙයට කරුණාවෙන් යුක්තව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදීද පාදය ඔසවන විට ඇති වී නැති වී යන ආකාරයත් තබන විට ඇතිව නැතිව යන ආකාරය දෙසද සතියෙන් යුක්තව බලා සිටියෙමි. විටකදී සුළු මොහොතක් කය නොදැනී ගොස් හිස් බව දැනෙයි. දවසේ කටයුතු පිරිසිදු කිරීම කිරීමේදී දාණය වළඳන විට හා පැන් පහසු වන අවස්ථාව යන හැම විටකදීම මනා වූ සිහියෙන් යුක්තව කටයුතු සිදු කිරීමට නිරන්තරයෙන් උත්සාහ කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. තෙරුවන් සරණයි. මුල් කොටසදී සඳහන් කළ තියෙන විදිහට ඒ වේගයට හිත ගියාම නැත්නම් හිතට හිත ගියාම වේලාවක ඒක ඉතාමත්ම තද බල වේගයක් කියලා හිතනවා. සමහර ලාට ඒක සම්පූර්ණ tempatuක් කියලා හිතෙනවා. ඒක නිසා මේක කෝඩු කාර්යයට අලුත් එක්කනට එකක් ඒක බලාපොරොත්තු ගිල එක අත්දකින්න කෙනාට තව එකක් කෙසේ නමුත් එකම දේ තමයි මේකේ එකන එක එක පැත්තට දකින්නේ පුළුවන් තරම් ඒ හිස්තන එහෙම නැත්නම් වේගයත් එක්ක ගත කරනවා නම් සෑහෙන විශ්වාසයෙන් කියන්න පුළුවන් ඒ වෙලාවේ කිසිම කෙලෙසයක් නැහැ කියලා. ඒ නැත්නම් කියන්න පුළුවන් උපන්දා සිට කරපු සියල්ලම පව් ගෙවිලා තියෙන කියලා. ඒ නිසා මේ විදිහට උපයාගත්තට පස්සේ මූතක් මැද තෙරක් නැමැතුව පීඩන කෙනෙකුට දිවෙයිනක් හදාගත්තා වගේ තමයි තේරෙනවා කැමති නම් මේක ටිකක් වෙලා ඉඳලා විවේක ගන්න පුළුවන් දීරලි වදින්නේ නැහැ මෙතෙන්ද මේක හුරු කරගත්තට පස්සේ තේරෙනවා මේ රණ්ඩු දබර අස්සෙත් මේක තියෙනවා කියන. තක්පනෙත් මේක තියෙනවා. එදින්දා ජීවිතෙත් මේක තියෙනවා. ඒක නිසා දී ඇති ඕනම වෙලාවක මේක මාවත හරින්නේ නැහැ මම ඒක අතහරිනවා මිසක්ක. මම ඒක අතහරින්නේ වෙන කෙලෙසක් අල්ලන්න ඕන කම නිසා. ඒ නිසා මේ මේකට manussකම කිව්වට කමන්නේ. අපි මිනිස්සෙක් වෙන්නේ ඊටාම කලාතුරකින් අනම්මනම් කුණු හරපල්ලාගෙන එක එක නම් වණන් අල්ලගෙන එක එක නාඩගම් නටනවා නැත්නම් භූමිකා රංගපානවා මිසක manussකම නැහැ. මෙතෙන්ට ගියාම manussත්වයේ තියෙන ප්‍රභවය එහෙම නැත්නම් තියෙන සම්පත්‍තිකර අවස්ථාව තේරෙනවා. නමුත් අර භාවනා කරන්නේ නැති කෙනාට ඒක පේන්නේ මේ හිරගෙදරක් සිපිරි ගයක් දඬුවමක් වගේ. භාවනා කරන කෙනාට විතරක් ඒක මේ ආතතිය නැති විවේක ස්ථානයක් වඩපත් වෙන නිසා ඒකේ එක එක පැතිකඩ පේනවා. සමහර මේක සද්දයක් විදියට කියනවා, සමහර ශක්තියක් විදියට කියනවා, සමහර ආලෝකයක් විදියට කියනවා. සමහර සෑල්ලුකමක් විදියට කියන එක එක එක එක නංවනක් නම් දෙනවා. ඒ ඔක්කොම පැතිකඩ දක්වන්නකම් මේක උහුරු කරගන්න එක තමයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මෙම ස්ථානයේ භාවනා කරන දෙවන අවස්ථාවයි. පසුගියවර දින 10යි වැඩමුළුව අවසන් වී පිටත් වූ පසු සතිය සිත ඇතුළට යොමු වී මුහුණට ආසන්නයේ රැව් පිළිරැව් දෙමින් ගිගුම් දෙමින් පවතින ගතියක් දැනුනි. දින 10 පුරාවටම සතිය දිනෙන් දින දියුණු කළ බැවින් එය භාවනාවේ දියුණුවක් ලෙස නිගමනය කර ගතිමි. එම තෝන්තු ගතිය සහිතව එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී යම් යම් අපහසුතාද මතුවිය. ඊළඟට සිදු කළ යුතු වැඩය පොඩි දරුවෙකුට මෙන් ආයාසයෙන් මතක් කර දීමට සිදුවිය. එම තෝන්තු ගතියට ඉරියව්වේ කිසිදු සම්බන්ධතාවයක් නැත. එක දිනක් ඇතුළත එම తত্ত্বය පහව ගොස් එදිනෙදා කටයුතු යථා තත්වයට පත්විය. මෙවරද ඊයේ සවස සිට අද උදේ දක්වාද එවැනි තෝන්තු ගතියක් මතු වුණා. කිසිවක් කර කියාගත නොහැකි తত্ত্বයකි. මෙම නුරුස්නාසුළු මුස්පේන්තු ගතිය ඇති විට මා ප්‍රිය කරමින් සිටි ඊට පෙර පැවති යම්කිසි තත්වයක් තිබුණි නම් එහි එහි අංශු මාත්‍රයක්වත් ආසාවකටවත් ළඟපාත නොතිබුණු බව දැනුනි. ඔබ වහන්සේගේ ඊයේ සවස ධර්ම දේශනාවද මතක් විය. දාණයට වඩින අතරමැදදී මෙම සංකල්පනා වැළ ගෙතුනි. සැහැල්ලුවක් දැනුනි. එම නුරුස්නා ගතියෙන් පැන ආසාව නිසාම වරුවක් නාස්ති විය. ඔබ වහන්සේ සාපේක්ෂතාවාදයේ පියා ලෙස දැනුනි. එදිනෙදා වැඩ පුරුද්දට මෙන් සිදු කරන අතර සතිය ඊට වඩා ගැඹුරට එල්ල වී ඇති බව දැනේ. නමුත් අද උදේ වරුවේ වතාවත් වෙනදාට වඩා සැලසුම් සහගතව සිදු කළ හැකි විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. තව තවත් උන්තු ගතිය වේවා කියලා අපි යන ඊගා. ඊගා ප්‍රශ්නට යක්. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්ස. ස්වාමින් වහන්සේ ඔయిత වඩා දැඩි වීරයක් අවශ්‍යයයි පැවසූ ආකාරය නැවත නැවත සිහිපත් විය. දෙකේ සිට තුන දක්වා සක්මන් භාවනාව දැඩි උනන්දුවකින් යුතුව සතිමත්ව කළෙමි. මගේ යයි ශරීරයක් නැතිව ඇටසැකිල්ලක් ගමන් කරන අන්දම සිතින් දුටුවෙමි. තුනේ සිට හතර දක්වා සමූහ භාවනාවටද ඊතා සතිමත්ව වාඩි උනේමි. ශරීරයේ කොටස් වෙනදා මෙන්ම දුටු වෙමි. ටික වේලාවකින් ශරීර අවයවයන් කොටස් වලට කැඩි කැඩි යන අන්දමද තවත් සල්ප මොහොතකින් එම කොටස් ඊතා කුඩා කොටස් වලට කැඩි කැඩි යන අයුරුද බලා සිටියෙමි. හරියට කිරි මුට්ටියක් පෙන දමමින් උතුරන ආකාරයට පෙන බුබුලු මෙන් ශරීරය දිස්විය. වෙනදා හතර වෙන්නේ කොයි වෙලාවේදයි බලා සිටි මට වේලාව යනවාද නොදැනුනි. ශරීරය සැහැල්ලු විය. බොහෝ වේලාවක් පර්යංකේ සිටින්නට සිටිනි. සෙමෙන් දැස් හැර බලද්දී වේලාව 4යි කාල ලෙස සටහන් වී තිබිනි. පර්යංකයක් සාර්ථක වූ මෙහිදී පළමු අවස්ථාව මෙය විය. අද දින උදේ වරුවේ භාවනා පර්යංකයන් හිතූ තරම්ම සාර්ථක නොවිනි. තද වේදනාවන් මෙනෙහි කරගත නොහැකිව ඉරියව් වෙනස් කළෙමි. සිතද නොයේ කරමුණු කරා ගියේය. එහෙත් පසුතැවිල්ලක් නොමැත. පැමිණෙන දුක් පැණි රසයි යනුවෙන් සිතුවෙමි. සක්මන් භාවනාවේදී නම් නිතර නිතර ඇටසැකිල්ල මතුවී පෙනිනි. ගමන් කරනා මමෙක් නොමැත යනුවෙන් සිතුනි. සක්මන් භාවනාවට මා කවදත් ප්‍රිය කරන බැවින් වැඩිපුර වේලාවක් සක්මන් කළෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඒ වගේ වෙනස් වෙන එක වරින් වර හැදිලා වෙනසට කැඩි කැඩි අනේක බොහොම සක්‍රීය භාවනාක ස්වරූපයක්. කාටවත් කරපු දඬුවමක්වත් විදේත ප්‍රසන්තාවක් නෙවත් නෙමෙයි. ඒ වගේ හරිය වෙලාවේ දවස් 7-8කට අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය අරගෙන දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් අර හැම වෙලාවෙම හරියයි කියන එක තමයි භාවනා නොකරන එකනාගේ ආධුනිකයාගේ හිත භාවනා කරන එක නදන්නවා. මේව උත්සාහ කරගෙන යනකොට වර එක නිදහසක් වගේ ලැබෙනවා. නමුත් තමයි භාවනාව සිද්ධේ වරදින වෙලාවට විතරයි භාවනාව සිද්ධ වෙන්නේ. අර වෙලාවේදී තියෙන අර හිත සන්තෝෂ වෙනවා සමාධියක් වෙනවා. නමුත් ඒ වෙලාව ඉච්ඡර තද සතියක් නැහැ. සතිය තියෙන්නේ කරදරාපු වෙලාව. දරා ගන්න බැරි වේදනාවක් ආපුවාම පැමිණි දුක් පැමිණි වෙලාවක බලාගෙන ඉන්න වෙලාව තමයි හොඳ සක්‍රීය සතියක් තියෙන්නේ. නමුත් යෝගාවචරය හිතන්නේ අර සතුට ප්‍රීතිය තියෙන ලාවේ හොඳ සතිය කියලා. ඉතින් පහු වෙනකොට පහු වෙනකොට ඔය අගේ ආඩම්බර ටික වෙනස් වෙලා සතුට තිබුණත් කනගාටුව තිබුණත් දිගට භාවනා කරගෙන යන්න පුළුවන් වෙනවා. නමුත් මේ ගත්ත උනන්දුව වටිනවා. ආදුනිකයි අතිපූජනීය ස්වාමින් වහන්ස పూర్ව කෘත්‍ය කොට පරයන්ක භාවනාවට ඉඳ මම මෙහි ඉඳගෙන සිටිමි යන සතියෙන් ටික වේලාවක් මා ඉඳ සිටින අයුරු බැලුවෙමි. පසුව සතිය ආනාපානය වෙත වම් නාස්පුඩුව වෙතට ගත්ෙමි. සතිමත්ව ඒ දෙස බලා සිටියෙමි. විටක හුස්ම රැල්ල නාසය වටා කරකැවෙන අයුරුත් පසුව නාස් කුහරය ඇතුළට තදින් ඇදගන්නා ආකාරය දැකගතිමි. පපු පෙදෙස තදවන ගතියක්ද දැනිනි. ටික වේලාවකින් පහ වී ගියා. වරින් වර සතිය නාසය දෙසින් ගිලිහි ඇති අයුරු දැනිනි. නැවත සතිමත් විය. අද උදේ වරුවේ පර්යංක භාවනාවේදීද සුපුරුදු පරිදි ඉඳගත්ෙමි. නාසයට සිත පිහිටුවා ගත්ෙමි. ඒ දෙසම බලා සිටියෙමි. ශරීරයේ තනින් තන සුළු වේදනා කැක්කුම්ද හටගත්ෙමි. ටිකකින් ඒවා පහව ගියහ. කළු අලා පටලයකින් එහා ඈත තරුවක් මෙන් දිස්විය. එයද මත එයද මදකින් නැතිවිය. දෙවතාවක් පමණ එසේ දිස්විය. හිතට විටක පුංචි සතුටක් දැනුනි. කලකිරීමකින් තොරව දිගටම භාවනා කරමි. සක්මන් භාවනාව සක්මන් කිරීමේදී කිහිප වරක් ඉක්මනින් සක්මන් කොට පසුව හෙමින් සක්මන් කළෙමි. වාර කිහිපයක් ඔසවන අයුරු සහ එහිදී පතුලට දැනෙන දෑ නිරීක්ෂණය කළෙමි. විටක পায় පොළවට තැබෙන විට දැනෙන අයුරු නිරීක්ෂණය කළෙමි. වැලිකැට පතුලේ ඇලී තිබෙන අයුරු සහ ඒවා ගිලිහි බිමට වැටෙන ආකාරයද සතිමත්ව බැලුවෙමි. වරකට වැලි පොළොවේ උවද පා තබන විට ඊතා සිසිලක් දැනේ. එදිනෙදා කටයුතුද හැකිතාක් දුරට සතිමත්ව සිදු කරමි. දාණය වළඳන විට එය හොඳින් අනා මුඛයට ගෙනෙන දෙස බලමින් ධාතු පිණ්ඩයක් ධාතු කොටසකට ඇතුළු කරනවා යයි සිතමින්ද මෙනෙහි කරමි. තවදුරටත් භාවනා කිරීමට ඔබ වහන්සේගේ අනුශාසනා පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයත් චිරජීවනයත් ලබා උතුම් වූ නිවන් සම්පත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකෙත් ඉතින් අහන්න දෙයක්වත් නැහැ, කියන්න දෙයක්වත් නැහැ. ඔය ඇති කරගත්ත ගැම්ම උනන්දුව දිගට පවත්වන්න ඕනේ කාර්යසටහන කඩා ගන්න නැතුව. ආදුනිකයි. තෙරුවන් සරණයි. පූජනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී නාසිකාග්‍රේ සිහිය පිහිටුවා හුස්ම ඇතිවීම නැතිවීම බැලුවෙමි. එවිට හුස්මේ වේගය වැඩි විය. එවිටද ඇතිවන නැතිවන බව බැලූ විට හුස්ම නැති වී ගියේය. හිස් භාවයක් දැනිනි. විටකදී අරමුණු ගොඩාක් විටකදී අරමුණු ගොඩක්ද ආවා. එයද ඇතිවන නැතිවන බව බැලූ විට නැති වී ගියා. හිස් භාවයක් ඇති වුණා. හිස්භාවය තුල ඉන්න විට හිසෙන් ඉහළට ඇදෙනවා වගේ දැනුණා. මේ ආකාරයට දැනෙන විට වේගයක් මිස මම කියලා කෙනෙක් සත්වයෙක් පුද්ගලයෙක් නොමැති බව දැනගත්තා. සක්මන් භාවනාවේදී ඇතිවීම නැතිවීම බැලුවෙමි. වේගයෙන් ඇතිවන නැතිවන බව දැනුණා. ඊට පසුව ඉහළට ඇදීගෙන යන බව දැනුණා. කයට අප්‍රාණික බවක් දැනුණා. එදිනෙදා කටයුතුවලදී සතිමත්ව ඇතිවන නැතිවන බව දකිමින් කටයුතු කළා. පිරිසිදු කිරීම කරන විට එහි ආරම්භයේ සිට අවසානය දක්වාම ඊතා වේගයෙන් නැතිවන නැතිවන බව දැනගත්තා. ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන මෙන් පාද නමස්කාර කොට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනින් සැනසේවා. සුවසේ සාසනික කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. ඔව් මේකේතර ඇතිවීම නැතිවීම බලන්ඩ උනන්දු ගතියක් තියෙන එක ඒක ඇතිවීම නැතිවීම බලනවා කියලා මෙහෙවන්න ඕනේ සිදුවෙන දේ බලන එක තමයි කරන්න තියෙන්නේ. පේන විදිය එක එක නඟ හැටි හැටි. ඒ නිසා මේ බලන හිත යොමු කරවන්න එපා මොකේකට හරි. බලන හිතට තියෙන දේ පේන එක පේන්නන්න එකයි තියෙන්නේ. එතකොට ඒක ඇති වුණ නැති වුණ වශයෙන් පේනවා, ගෙවෙනවා පේනවා, බිඳි බිඳි යනවා පේනවා. කොයි එකකුණ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ විදිහට මෙහෙවීමක්, ඒ විදිහට බැලීමක් කරන්න යන්න එපා. පේන විදිහේම නම් ඒක වාර්තා කරන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි අරමුණට සමීපව දැකීමෙහි නිරත වූ අතර පර්යංකයේදී අනෙක් අරමුණු ප්‍රකට වුවත් පිම්බීම හැකිලිම අත නොහැර සතියෙන් දැක ගැනීමට උත්සාහ කළෙමි. උවමනාවෙන් යුතු සතියකින් මූලික අරමුණ දෙස බලා සිටිද්දී තීව්‍රව ඇති වේදනා එය පරයා නැගී ප්‍රකට වීමට නොයන බවත් සතියේ යම් අඩුවීමක් ලද සැනින් වේදනාව ප්‍රකටව එන බවත් අද්දුටු වෙමි. මෙසේ ඒ අරමුණු දෙස සමව බැලීමේ යුද්ධයක මා පැටලී සිටියෙමි. වේදනා අරමුණු වඩාත් තීව්‍රව නැති විට පිම්බීම හැකිලිම සුවසේ අරමුණු වේ. එවිට ශරීරයේ එකිනෙකට වෙනස් නොයෙක් විදීම් හිස ඔසවා Taman සිටිනා බව දන්වා යාමට පැමිණියාක් මෙන් ඉස්මතුව යලි ඒවායේ කැමැත්ත පරිදිම අතුරුදන්ව යයි. මෙසේ අරමුණු දෙස සමසිත පවත්වමින් සිටීමට උත්සාහ දරමින් සිටිද්දී මේ සිත කයද ඇතුළුව සියලුම අරමුණු දෙස අනුන්ගේ දෙයක් දෙස බලන්නාසේ සතියෙන් දකිනා අවස්ථා වරින් වර මතුවේ. ඒ ස්වභාවයට පෙර මා අරමුණු දෙස පරතෝ සංකල්පයෙන් බැලූයේ යමක් තුල සිටිමින් යයි හැඟිනි. ඒත් මේ අවස්ථාවේදී එසේ නොදැනිනි. ෂණයකින් එසේ දැකීම අතුරුදන් වී යයි. ඊයේ රාත්‍රී පරයන්කේදී 8 9 අතර ද්වේෂ සිතක් සියුම් ලෙස පහළ වූ අතර ඔබ වහන්සේ දෙසූ පරිදි එවිට රාගය ඇද්දැයි සොයා බැලීමි. එවිට රාගය නොමැති අයුරුත් වහා द्वේෂ සිත අතුරුදන් වන අයුරුත් දැක ප්‍රීතියක් හටගැනිනි. අද දවස පුරාවටම කයේ සිතේ තිබූ දරත දුරු වී යම් ආස්වාදයක් විවේක ස්වභාවයක් විස්්‍රාම ස්වභාවයක් සෑම ඉරියව්වකදීම පාහේ දැනුනි. ගරු ස්වාමින් වහන්ස අද දින මාහට ගැටලු දෙකක් ඇතිවිය. ඊයේ දින ඔබ වහන්සේ විසින් එක් වේදනාවක් ප්‍රකටව ඉස්මතු වී එන්නේ අනෙක් සියලු වේදනා යට කරගෙන බවත් 196ක් පමණ වූ ඒ අරමුණු නිවි ගොස් ඇති බවත් දේශනා කළා. යමෙකුට ප්‍රකට වේදනාව අරමුණු වෙද්දී එයින් යට වී ඇති වේදනා දැකිය හැකිනම් ඒ අපි දකින්නේ කුසලයට නිවීමට අයිති කොටස බවයි දේශනා කළේ මේ කාරණය හරියාකාරව නොවටහෙන බැවින් කරුණාවෙන් පහදා දෙනසේක්වා දෙවනි ප්‍රශ්නය පර්යංක හා සක්මනේ යෙදී සිටිද්දී අදාළ කාලය අවසන් වී තිබුණත් තවත් වේලාවක් එහි යෙදිය හැකි අවස්ථා පැමිණේ. ඒවන විට සතිය හොඳින් තම කෘත්‍ය සිදු කරමින් සිටින නිසා එම පර්යංකය හෝ සක්මන නතර කිරීමට නොසිතේ. එහෙත් ඔබ වහන්සේ වැඩමුළුවට අදාළ විචල්්‍ය සාධක වෙනස් නොකර වැඩමින් තිබෙන සිතට අනුග්‍රහ කරන ලෙස දැන්වූ හේයින් අකමැත්තෙන් නමුදු ඊළඟ කෘත්‍යයට යොමු වෙමි. මේ අවස්ථාවේදී මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට වහා දුක් ගෙවන් කරන්නට ලැබේවා. තෙරුවන් සරණයි. ඔය දෙවෙනි ආව ප්‍රශ්නෙට තමන්ට පරියන්ක ටිකක් වැඩිපුර ඉන්න ඕනේ, සක්මන් ටිකක් වැඩිපුර ඉන්න ඕන නම් ඒ ඇති වෙච්ච ගැම්මේදී දවසකට ටික ටික ටික ටික වැඩි කරන්න ඕනේ. එක සැරේම ගොඩක් වැඩි කරන්න යන්නේ නැතුව පරියන්ක වැඩි කරන්න ඕන නම් අද පැයක් හිටියනම් ඊගාව පරියන්කදී පැයකුත් විනාඩි 5ක් විතර ඉන්නවා. එහෙම ටිකක් කරලා පැයකුත් විනාඩි 10ක් ඉන්නවා. එහෙම ටික ටික ටික ටික වැඩ කෙරුවොත් කලබලයකටපත් වෙන්නේ. අවුලකටපත් වෙන්නේ නැහැ. යෝගාවචරයට උනන්දුව තියෙන වෙලාවේදී පොඩ පොඩ අලුත් ඉඩම් අල්ලනවා වගේ යුද්ධ පෙරමුණ ඉදිරියට යනවා වගේ යන්න පුළුවන්. මුලින් කියපු විදිහට අර එකක් මතු වෙනකොට අනිත්‍යව යටපත් කරනවා කියන්නේ නිදර්ශනයක් කියනවා. යම් කිසි කෙනෙක් අන්වීක්ෂයකට ඇහැතිලා බලනකොට ඒ අන්වීක්ෂයට යොමු වෙලා තියෙන දෙකට හිත ගියයි කියලා කියන්නේ මුළු ලෝකෙම අමතක උනායි කියන මුළු ලෝකෙම අමතක කරන්නේ නැතුව අන්වීක්ෂයේ තියෙන දේ බලන්න බෑ. නමුත් අන්වීක්ෂයේ තියෙන දේ රසවත් නිසා ඒ වෙලාවේදී මුළු ලෝකෙම අමතක වෙච්ච බව පේන්නේ නැතිකම නිසායි අපි මේ අන්වීක්ෂයෙන් බලන දේ ගැන උනන්දුවෙන් කතා කරන්නේ. ඒ නිසා යමකට හිත යොමු කරනවායි කියලා කියන්නේ අනික් සියල්ල ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. ඉතින් ඒක අපි දන්නේ නැහැ. අපි හිතානේ ඉන්නේ මේ මට රුචි දේ අල්ලගත්තාම මම දිනුම් කියලා. නමුත් ඒ වෙලාවේදී සම්පූර්ණ අනික් ලෝකේ ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් ඒක අන්වේ ඥානයකට අල්ලන්න පුළුවන්. ණය විපස්සනාට අල්ලන්න පුළුවන්. යමකට මනසිකාරය යොමු කරා නම් දැන් භාවනා පැත්තෙන් කියනවා අනිත් මුළු ලෝකෙම දානේ දුන්න කෙනාට විතරයි අරමුණකට හිත දාන්න පුළුවන් කියලා. අනික් ලෝකේ කොහෙන් හරි අල්ලගෙන ඉන්න එක්කනට අරමුණට හිත දාන්න බෑ. නමුත් අරමුණට හිත 100ක් ගියයි කියලා කියන්නේ මුළු ලෝකෙම ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒක නිසා දන්නවනම් මම යමක් බොහොම සමීපව සාදරව ඇසුරු කරනවායි කියලා කියන්නේ ඒක ඒක ඒ මත්වීම තියෙන නිසා ඒ වෙලාවේ ලෝකෙ වෙන මොනවත් මන් දන්නේ ඒ නිසා අන්වීක්ෂකයෙන් යමක් බලන්න එක අයිපීස් එකක් තියෙන එකක් නම් ඇහ වහලා බලන්නේ ඒසොට අන්වීක්ෂයට හිත ගියයි කියලා කියන්නේ ලෝකේ අමතක වෙලා. ලෝකේ බේලන ගමන් අන්වීක්ෂය තියෙද්දි බලන්නත් බෑ. ඒ නිසා අන්වීක්ෂයට බලනකොට ඒකට අවධානය යොමු කරන්න ඕනේ. ඒක නිසා රාගය කියලා කියන්නේ අපි මනාප දෙයට හිත බඳලා අපි මේ සාමාන්‍ය බුද්ධිය ලෝකෙමත් කරලා දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දෙනවා රාග අරමුණක නෙවෙයි මධ්‍යස්ථ අරමුණක හිත තැම්පත් කරන්න කියලා. ඒත් ලෝකේ අමතක කිරීමක් කරන්නේ. නමුත් මධ්‍යස්ථ අරමුණ අපිව මත් කරවන්නේ. අභිනන්දනය කරවන්නේ. ඒ නිසා මධ්‍යස්ථ අරමුණේ හිත ඉන්න ගමන් කියන්න පුළුවන්. ඒ අරමුණේ ඉන්න වෙලාවේදී අනික් ලෝක ප්‍රතික්ෂේප වෙනවා. ඒක නිසා එකක් තෝරනවා කියලා කියන්නේ සමස්තය ප්‍රතික්ෂේප කිරීමක් කියන දාර්ශනික මතය අරගෙන බලපුවාම යම් රුචිකත්වයක ගත කරන කෙනා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. එයා මත් වෙලා තියෙනවා එක කොටසකට. ඒ මත් වීම කොච්චරද කියනවනම් මුළු ලෝකෙම එයා බැහැර වෙලා ඉන්නේ. සර්වඥාන්සේ උගන්වන්නේ අපිට අවදි වෙන්න සම්පූර්ණ අවදිභාවය ආවට පස්සේ තේරෙනවා අපි තෝරන්නේ මේක හොඳයි මේක නරකයි කියලා. එතකොට තේරෙනවා අපි සම්පූර්ණ සබහ ධර්මයට අනුව කටයුතු කරන්න වෙන්නේ. ඒ වෙලාවේදී කෙලෙස් සිද්ධ වෙන්නේ ඒක නිසා වේදනාවක් හෝ මතුවෙනවා නම් අපි ආනාපාන කරනකොට වේදනාවක් එනවා නම් ආනපානේ වේදනාවට වැඩි වෙන වෙලාවේදී වේදනාවට හිත ගියාම ඒ පෙළෙන ධර්ම බව ධර්මයක් බවටපත් වුනහම අපිට වෙන කෑල්ලක් ඇඟේ තියෙන බව පේන්නේ නැහැ. තියෙන්නේ අර වේදනාව තියෙන කොටස විතරයි. ඒක හරියට දුක කොටස බදාගෙන මිසික අගෙන කණ්ඩා හදනවා. ඒකේ උදාහරණයක් වශයෙන් කියනවා ගෝනුස්සෙකුට පත්තු වෙන පාන්තිරයක් දුන්නොත් ඒක අඬුවෙන් ගකපාට අල්ලනවා. අල්ලපුවම පහන්තිරේ චිරිචිරි ගගා පත් වෙනකොට ඌට පේන්නේ සතෙක් වගේ. ඌ ඇල්ලිල කොච්චර සැරද කියනනම් ඒ පාන්තිරටම අඬුව පිච්චුණත් අතාරින්නේ නැහැ. ඒ මොකද යා හිතන්නේ මේක මේ මට ගොදුරක් අහුවෙලා තියෙනවා කියලා. ඒ වගේ අපි මෙතෙක් කල් අල්ලගෙන තිබිලා තියෙන්නේ දැල්ලෙන පාන්තිරකටත් වැඩිව අපිව පිච්චෙන දේවල්. පවුල කියලා අල්ලනවා, රුචිකත්වය කියලා අල්ලනවා, ජාතිය කියලා අල්ලනවා, ආගම කියලා අල්ලනවා, මගේ කියලා අල්ලනවා, ඒව දවනවා. නමුත් අර මෝහේ නිසා තේරෙන්නේ ඒ නිසා ඒ කල්ලන්නේ කියන නිසා අනික් ලෝකේ මේට වෙනස් ලෝකයක් තියෙන බව තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක දාර්ශනික පැත්තෙන් ඉතාමත්ම විශාල මේ පුළුල් විශේෂයකට විරුද්ධ කිරීමක් කරනවා. නමුත් යෝගාවචරට එක සම්බන්ධ වෙන්නේ අන්වය ඥානයක් ණය විපස්සනාවක් තර්කණයක්. ඉතින් ඒ තර්කණය අර වද දෙන අරමුණ තුනී කරලා දාන්න හේතු වෙනවා. එහෙම නැත්නම් මම කොච්චර බීලමත් වෙලා ඉන්න මිනිහෙක්ද කියලා තේරුම් ගන්න උදව් වෙනවා. අපි අල්ලගත්ත දේ తත්‍ර తත්‍ර ආභිනන්දනය කරනවා මිස මේක ලෝකේ කොටසක් බව තේින්නේ අල්ලගත්ත දේ ලෝකයක් කරගන්නවා. එහෙව් ලෝකයක අපි ජීවත් වෙන නිසා අපි ජීවත් වෙන ලෝකේ අපි හදාගත්ත ලෝකයක් කියලා සර්වචනාංශය සඳහන් කරනවා. ආදුනිකයෙක් මි, තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව මුලින්ම කය සැහැල්ලු හා ඍජුව පරයන්කගත වී දෑස් මෘදුව පියා ගතිමි ඉන්පසුව මම දැන් මෙතන හිඳගෙන හිඳිමි යයි විනාඩි 5ක පමණ කාලයක් මෙනෙහි කළෙමි මෙසේ මෙනෙහි කරද්දී සිත ඉබේම හුස්ම රැල්ල දෙසට යොමු විය මම එසේ හුස්ම දෙස નિરાයාසයෙන් බලා සිටීමේදී මාහට හුස්ම ප්‍රකටව දැනී ගියේ නාසිකාග්‍රයේය. වරහන් ඇතුලේ නාසයට පහලින් උඩුතලට උඩින් අතරමැද ප්‍රදේශයේ මම මේ ආකාරයට සිහියෙන් ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලා සිටියේදී ආස්වාසය දිගු හා සිසිල් බවත් ප්‍රස්වාසය උණුසුම් හා කෙටි බවත් දැනුනි. එසේ බලා සිටියේදී ආස්වාසය ආරම්භ වී නිරුද්ධ වන ආකාරයත් ඊතා සුළු මොහොතකදී ප්‍රස්වාසය ආරම්භ වන අයුරුත් එසේ ආරම්භ වුණ ප්‍රස්වාසය නිරුද්ධ වෙන අයුරුද නැවත ආස්වාසය ආරම්භ වීමට පෙර සුළු විරාමයක් තිබෙන බවද දිටිමි. මේ ආකාරයට සිහියෙන් යුතුවම සිත ආස්වාසයට හා ප්‍රස්වාසයට යොමුකොට බලා සිටියේදී උල්පතකින් ගලායන දිය ධාරාවක්සේ සිත තුලට සිතුවිලි ගලායන අයුරු දුටුවෙමි. එම සිතුවිලි ආනමුදු ආස්වාසයට හා ප්‍රස්වාසයට බාධාවක් නොවිය. මම දිගටම සිතුවිලි වලට එන්නට දී හුස්මට අවධානය යොමුකොට සිහියෙන් හුස්ම දෙස බලා සිටියෙමි. සිතුවිලිද නැති වී ගියේය. මේ ආකාරයට හුස්ම දෙස බලා සිටියේදී යටිකය ඉබේම නොදැනී ගොස් සිත උඩුකයට පමණක් යොදාගෙන සිටිය හැකි විය. ටික වේලාවකදී නිින්ද යාමක් වැනි ස්වභාවයක් ඇති විය. එය වැඩි වේලාවක් වරහන් ඇතුළේ විනාඩියකටත් අඩු කාලයක් නොතිබුණි නොතිබුණි. ගැස්සී ගොස් නැවත අවදි විය. සිත එසේ අවදි වීමත් සමගම කිසිදු ආයාසයකින් තොරවම නැවත හුස්ම රැල්ලට සිත යොමු විය. මේ අයුරින් කිහිප විටක්ම වරහන් ඇතුලේ හතර පහ වතාවක්ම නිින්ද යෑමක් වැනි ස්වභාවයක් දිස් වී නැති වී ගියේය. මේ වන විට පැය භාගයක් පමණ ගත වී තිබුණි. මේ සියලු දේ සිදුවද ආස්වාසයට හා ප්‍රස්වාසයට ඒවායින් බාධාවක් නොවිය. තව දුරටත් හුස්ම දෙස බලා සිටියේදී දෙතුන් විටකදී කය ගැස් කය ගැස්සී ගොස් කයට සැහැල්ලු ස්වභාවයක්ද සිතට ඉමහත් ප්‍රීතියක්ද ඇති වුනි. පාදයන්හි වේදනාවන් දැනුණද එම වේදනාවන් ගැන නොතකාම සිත ආස්වාසයට හා ප්‍රස්වාසයට යොමුකොට කොට සිහියෙන් යුතුවම පැය 1යි විනාඩි 15ක් පමණ භාවනාවෙහි යෙදුණෙමි. සක්මන් භාවනාව මුලින්ම සක්මන ආරම්භ කිරීමට පෙර මම දැන් මෙතන සිටගෙන සිටිමියයි මෙනෙහි කොට මදක් වේගයෙන් යුතුවම සක්මන් කළෙමි. ඉන්පසු වම දකුණ යයි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එවිට පාදය පොළවේ හැපෙන විට තද බවද උඩට ඔසවන විට ලිහිල් හා සැහැල්ලු බවක්ද දැනුනි. වරින් වර සිතුවිලි සිතට ආවද එය සක්මන් කිරීමට බාධාාවක් නොවිය. මේ ආකාරයට විනාඩි 10ක් පමණ වම දකුණ යයි මෙනෙහි කළෙමි. මෙසේ මෙනෙහි කරන විට පාදයේ විලුඹ ප්‍රදේශය ලනු පැදුරෙහි තබන විට කන් දෙක දෙපසෙහි හා හිස මුදුනේහි කම්පණය වන බව දැනුනිමි. නැවත මා ඔසවනවා තබනවා යයි මෙනෙහි කළෙමි. එවිට සිතුවිලි සිතට නොආවේය. පාදයේ දනහිස ප්‍රදේශය ඔසවන විට නැමෙන ආකාරයත්, තබන විට දිගහැරෙන ආකාරයත් දුටු වෙමි. තවද වම් පාදයේ ඔසවන විට දකුණු දකුණු පාදයේ ඉන ප්‍රදේශය දකුණු පැත්තට බර වෙන ආකාරයද දකුණු පාදයේ ඔසවන විට වම් පැත්තේ ඉන ප්‍රදේශය වම් පැත්තට බර වෙන අයුරු දුටු වෙමි. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. එදිනෙදා කටයුතු පෑන් පහසු වන අවස්ථාවේදීද වත් පිළිවෙත් කරන විටදීද මැසිකිලි කැසිකිලි කරන විටදීද සිහියෙන් යුතුව ඒ සියලු කටයුතු කිරීමට උත්සාහ ගතිමි. බොහෝ දුරට සාර්ථකව සිදු කර ගැනීමට හැකිවිය. දාණයට වඩින විටද ආපසු පැමිණෙන විටද සිහියෙන් යුතුවම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් දැඩි වීරයකින් යුතුව සක්මන් කරන විටදී දැනෙන චලනයන් දැක ගැනීමට උත්සාහ කළෙමි. එය තරමක් දුරට සාර්ථක විය. තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට උතුම් වූ නිරෝගී සුවය නිර්වාණය අවබෝධ වේවා. යන වේගය හොඳයි. ඊට වැඩිය බලාපොරොත්තු වෙන්න නම් උතර වේගය කඩා ගන්න නැතුව හිත අවුල් කරගන්න නැතුව මේකට නිසින්ින්දී වැඩෙන දෙන එක තමයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ඉදින්දා වැඩවලදී අපි ගමන බිමනක් යනකොට සක්මනීදී Taman තොරතරම්ම තොරතුරු දෙන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමක් දයින්. ඒක ඊට වැඩිය පොරකණ්ඩ යන්නේ නැතුව ඒ දැනිච්ච මට්ටම බොහෝ වේලාව පවත්වන්න ගන්න උත්සාහය වගේ ඒ ස්ථානෝචිතව තැනට ගැලපෙන උත්සාහය මිස අධික වීර්ය කරන්න ගියොත් වෙන්නේ මේ දිනචරියාව කැඩෙන්න ඉඩ තියෙන නිසා ওই වේගය හොඳයි. යෝග දිගට පවත්වන්න උත්සාහ කරන එකයි කරන්න තියෙන්නේ. තව තියෙන විනාඩි 10ක විතර වගේ කාලයක් කාට හරි වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ කාලේ පාවිච්චි කරන්න හොඳයි කියලා හිතෙනවනම් එහෙම නැත්නම් අපි මේ විනාඩි 10ත් සක්මන් භාවනාව සඳහා යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඒකල අපි තුනට නැවත රැස් වෙනවා සාමූහික භාවනාව. වෙන කාටක ප්‍රශ්න නැති බව පේන තියෙන නිසා මම මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. අපි නැවත තුනට රැස් වෙනවා පරියංක භාවනාවට සම්බන්ධ වෙච්චි ශිරු දෙනාටම තෙරුවන් සරණයි